කාල වේලාව නිම වෙමින් පවතිනවා. සනිල් කුමාර මහත්මයා පෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි මේ උපන්සේ දේශනා සඳහන් කළා වගේ ස්වාමීන් වහන්සේ මේ උපසිත පරිපාජකතුමාට යෙදම්මා හේතුපබවා කියන ගාථා වහනකොට මේ සෝවන් ඵලයට පැමිණෙන්න පුළුවන් අපි ඉතින් දවස් පාරක් අහලා තිනවා ඒක සයින්වන්සනේ සර්වඥයන් වහන්සේගේ තියෙන මේ දක්ෂතාවය තමයි දැන් මාගන්ධිය සූත්‍රය වගේ මාගන්ධියට කිව්වේ නැහනේ මේ සතර සත්පට්ඨානේ වඩන්න කියලා මාගන්ධියට මේ බුදුරජාණන් වහන්සේගේ තියෙන දක්ෂතාවයෙන්ද මේ ආර්ය මාර්ගයට මේ කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කළා ධර්ම ශ්‍රවණය කළා මේ මාර්ගයේ පිටවන්න යොමු කළා ඒ වගේ සෝනම දැන් මට හිතෙච්ච දේ තමයි අහන්න මේ ඔය නෙය්‍ය පුද්ගලය පදපරම පුද්ගලය කියලා ධර්මයේ සඳහන් වෙන්නේ මේ පාරමිතා මේ අඩුවෙන් පිරිච්ච පුද්ගලයද කියන එක ඔව් ඇත්තටම ඇත්තටම දැන් නෙය්‍ය පුද්ගලයෝ කියලා කියන්නේ ඒගොල්ලෝ පාරමිතා ප්‍රගුණ කරගෙන ඇවිත් තියෙනවා තාම මදි ප්‍රමාණාත්මක. ඒතකොට ඒගොල්ලෝ තව හික්මෙන්නට ඕන. ඒතකොට ඒගොල්ලෝ සමහරට එක භවයක් තුල ඒගොල්ලන්ට පුළුවන් ඒ ඉතුරු ටික සම්පූර්ණ කරගන්න. එහෙමයි තමයි අවුරුදු කිහිපයක් භාවනා කරලා කොහොම හරි ජීවිතය අවසන් වෙන්න කලින් උන්වහන්සේලා ඒ අදාළ ප්‍රතිඵලය ලබන. හැබැයි සමහර නෙය පුද්ගලයෝ ඉන්නවා මේ ඒගොල්ලන්ට ඒක කරන්න බෑ. එතකොට ඒගොල්ලන්ට ආත්ම කිහිපයක් ඒක පුහුණු කරන්න. එතකොට ඒ අය ඒ භවය තුල පදපරමයි. ඒ කියන්නේ දැන් අපි හිතමු බුදුරජාණන් වහන්සේ අභිමවදී ධර්ම අසනවා නම් එතනතර යම් ප්‍රමාණයකට වැඩිලා තියෙනවා. හැබැයි ඒ භවය තුල ඒක නිමා කරගන්න බෑ. එතකොට එතනත්තා පදපරම හැටියට තමයි හඳුනා ගන්න වෙන්නේ ඒ භවය. පදපරමයි කියන්නේ ඒතරතර කවදාවත් නිවන් දකින්න බෑ කියන එක නෙමෙයි. ඒ භවය තුල මේක සම්පූර්ණ කරගන්න බෑ. ඒ ඒ මට්ටමට එක්ක වැඩිලා නැහැ. පදපරම වෙන්න පුළුවන් තව ක්‍රමයකින් අර අපි කිව්වේ එකයි ප්‍රාර්ථනාවත් එක්ක. දැන් අපි හිතමු සුමේද තාපසයා දීපංකර පාදමූලයේදී නිවන් දකින්න සුදුසුකම් තිබුණා. සුදුසුකම් තිබුණාට උන්වහන්සේ ඒ භවය තුල පදපරමයි. පදපරම කියලා කියන්නේ උන්වහන්සේ මේ වචන මාත්‍රයත් එක්කලා උන්වහන්සේට ඒක උන්වහන්සේට කෙලස් ප්‍රහාණය කියන්නේ අරහත් මාර්ගඥානය කියන එක වචන මාත්‍රයකට විතරක් සීමා වෙනවා ඒ භවය තුල. ඒක උන්වහන්සේට ප්‍රායෝගික වෙන්නේ නැහැ භවය තුල. ඒතර ප්‍රායෝගික නොවන සාධක දෙකක් තියෙනවා ප්‍රාර්ථනාව සහ පුහුණු බව නැතික. දැන් ඒ කරුණු දෙකම තමයි අපි මෙතෙක් වෙලා මේ කතා කළේ. Tamanට නොපුරුදු බව නිසාද මේ අර්බුදය තියෙන්නේ. එහෙම නැත්නම් විශේෂ පැතුමක් නිසා. ඒක අපි හඳුනා ගන්නට. ඒකත් වැදගත්. ඒ හඳුනාගත්තත් නොගත්තත් අපි උත්සාහ කරන්න ඕන. උත්සාහය අතහරින්න හොඳ නැහැ. හැබැයි උත්සාහය සාර්ථක වෙන්නේ අර්ථවත් වෙන්නේ තමන්ගේ ඉලක්කය හරියට හඳුනා ගන්න පුළුවන් නම් මේ සිත වැඩ කරන. ඒකයි මම කිව්වේ යම්කිසි උපකරණයක් ප්‍රතිසංස්කරණය කරන්න හෝ වැඩි දියුණු කරන්න ඒක වැඩ කරන හැටි ඉගෙන ගන්න. සිත වැඩ කරන හැටි අපි දන්නේ නැත්නම් අපිට මේ වැඩේ කරන්න බෑ. ඉතින් එහෙම කරගෙන යනකොට ඒ සිත වැඩ කරන හැටි හඳුනාගත්තාම තමයි අපිට පැතුම කියන එකත් හරියට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා නෙය්‍ය පුද්ගලයා කියලා කියන්නේ උත්සාහ කරලා ඒ භවය තුල එතනත්තට හික්මෙන්න පුළුවන්. නෙය්‍ය කියලා කියන්නේ හික්මිය යුතු කියන කෙනානේ. එතකොට පදපර්ම කියලා කියන්නේ ඒ භවය තුල අරහත් මාර්ග ඥානය කියන එක එතනත්තට වචන මාත්‍රයක් විතරයි. ඒක ප්‍රායෝගිකව يعني සුතමේ චින්තාමේ වශයෙන් වටහන්නට පුළුවන් ප්‍රායෝගික වශයෙන් ඔහුට ඒ භවය තුල ස්පර්ශ කරන්න බෑ. ඒ බඳු අය තමයි පදපරම කියන්නේ. ඉතින් පදපරම කියලා කියනකොට අපිට නිකන් වැඩකටම නැති කෙනෙක් කියලා බැහැර කරන්න බෑ. පදපරම වෙන්න පුළුවන් ප්‍රාර්ථනාව මතත් නොපහුණු බව මතත් කියන කාරණා දෙකක්. පැහැදිලි සමත්. දරුවන් සරණයි.